ස්වාමීන් වහන්සේ ඊයේ දවසේදී මේ දේශනා මාලාවේ 30 වෙනි සතිය ආරම්භ කරමින් ditthi visuddhiya පිළිබඳවයි අපට දේශනා කරන්නට දුනේ. අද ඒ පිළිබඳව වැඩිදුරටත් විග්‍රහ කරන තවත් උතුම් සද්ධර්ම දේශනාවක් මෙලෙසින් ආරම්භ කරන්නට අපි ගෞරවනීය පූජනීය උතුම්බර කාශ්‍යප අපේ ස්වාමීන් වහන්සේට নমස්කාර පූරකව අරයොම් කරමු. සාදු සාදු සාදු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 ඉද බික්කවේ බිකු කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අ비ජ්ජා දෝමනස්සන්ති සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිත සකස් කරගන්න ඕනේ මේ ජීවිතය සාර්ථක කරගෙන සසර සූපත් කරගෙන උතුම් නිවනින් සැනසෙනවා කියන අදිෂ්ඨානය ප්‍රාර්ථනාව ඇති කරගන්න ඕනේ. අපි ඊයේ දවසේ ආරම්භ කරේ ditthi visuddhiya ගැනයි. මම කිව්වා පුළුවන් තරම් ඊයේ පැවරුමක් විදිහට පොත්පත් පරිශීලනය කරලා නාම රූප පරිච්ඡේදය ගැන නාම රූප දෙක පිළිබඳව ඊ අපි ඒවා හේතු අනුව සකස් වෙන හැටි මෙතන තියෙන නාම රූප දෙකක් බව අපි සත්ව පුද්ගල කියන අදහසින් හිතුවට මෙතන තියෙන අපිට අයිති නැති හැම වෙලෙම වෙනස් වෙන නාම රූප ගැලීම් දෙකක් බව ඊයේ දවසේ අපි ගොඩ දේවල් සාකච්ඡා කරා. ඉතින් අද ඒ ටික සාකච්ඡා කරන්න යන්නේ නැහැ කෙටියෙන්වත්. හේතුව අපිට අද තියෙන ප්‍රායෝගික වැඩ පිළිවෙලක් පිළිබඳව කතා කරගන්න. මොකද හැමදාම ප්‍රත්‍යක්ෂා වැඩසටහන ප්‍රායෝගිකත්වයකට යන එකක්. ඊයේ මම ඒ ටික කතා කරලා පොත්පත් බලන්න කියලා කිව්වේ ඒකටයි. හරි. මොකද නැත්තම් බෑ හැමදාම මේ විදිහට වැඩ කරලා බෑ කොහොම හරි මේකේ කඩයිමක් හොයාගන්න ඕනේ. ඒ සඳහා යම් ඉවක් තියෙන්න ඕන අපිට. ගැඹුරු කාරණා සාකච්ඡා කරන්න ඕනේ. ඒවා අත්දකින්න විදිහ ගැන කතා කරන්න ඕනේ. මම මේ සඳහා යොදාගන්නේ අපි බොහෝ වශයෙන් කතා කරලා තියෙන අසුබ භාවනාව. බොහෝ භාවනාවලින් මේක කරන්න පුළුවන්. නමුත් මොකක්ද වෙන්නේ කියලා තේරුම් කරවන්න අසුභ භාවනාව තමයි ගන්නෙ. එතකොට ඒක ගැන දන්නවා. ඒකද මම කෙටියෙන් අසුභ භාවනාව ගැන මොකද්ද වෙන්නේ කියලා මතක් කරනවා. අපි කරන්නේ තමන්ගේ ශරීරයට නේද? ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති. එහෙම තියෙන සතිපට්ඨාන දේශනාවේ. එතකොට අපේ ශරීරයට අවධානය යොමු කරගෙන කොටස් 32 මෙනෙහි කිරීමක් කරනවා. නේද? මොකද කොටස් 32 මෙනෙහි කිරීම කියලා කියන්නේ කෙස්ලොම් නියදස් සම්මස්නහර ඇට ඇට මිදුළු ආදී වශයෙන් තියෙන කොටස් වල පිළිකුල් හැඟීම නේද? වර්ණ වශයෙන් බලලා, සටහන් වශයෙන් බලලා, ගන්ධ වශයෙන් බලලා, පිහිටි තන වශයෙන් බලලා එතකොට ආශ්‍රය කළ දිතද ඒවා මොනවයින්ද හැදිලා තියෙන්නේ කියලා බලලා ඒ හැම දෙයක්ම ගඳ සහගත පිළිකුල් වස්තුන් වලින් හැදිලා තියෙන්නේ කියලා එකින් එක එකින් එක එකින් එක ගැන හැඟීම වෙනස් කරන්න ඕනේ. ඒක අපි කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ මට මහම ගැන හොඳ අදහසක් තිබ්බනම් ඒ කියන්නේ සුබයි නේද අපි කියන්නේ චවි කල්යාණය කියලා අදහසක් තිබුණා නම් ඒක හැම කියන්නේ පිළිකුල් දෙයක් තමන්ගේ ශරීරේ. එතකොට මේක මේක පිරික්සද්දි කොහොමද අර ධාන්‍ය මලු දෙකක් ධාන්‍ය කට දෙපැත්තෙන් බැද්ද ධාන්‍ය මල්ලක් ලෙහනවා වගේ මේ වෙන කොහෙවත් හිත තියාගෙන නෙමෙයි මම ඒක කියලා දීලා තියෙනවා මස් ගැන හිතනවා නම් කොහෙද හිත තියෙන්න ඕන? තමන්ගේ ශරීරේ. හරිද මගේ මේ උඩ ඉඳන් පල්ලෙහා දක්වා මේ කම්බුල් වල තියෙන මස් මේ තියෙන මේ ඇස් දෙක පියාගෙන කොහොමද කරන්නේ භාවනාව කියන කෙනා මේ හැම තැනකම තියෙන මාංශය ගැන මේ සටහන මාංශයේ සටහන වර්ණය නේද මෙතන මේ කකුල ගත්තොත් ධනිය ගත්තොත් කෙන්ඩාවක් ගත්තොත් එතන එතන එතෙන්ට හිත තියෙනවා කියලා මේ හමායින් කරොත් තියෙන මස් මස් වල තියෙන වර්ණය හැඩය හැඩය මෙන්න මේ හැඩයට තියෙන්නේ ගන්ධය හරිද තියෙන තැන තියෙන අනිත් ඒවා නේද? සහ මොනවයින්ද හැදිලා තියෙන්නේ? හැදිලා තියෙන්නේ පිළිකුල් දේවල් වලින්. එහෙනම් අන්න ඒ විදිහට හැමද ඔක්කොම ගැන මෙනෙහි කරනවා. ඒතකොට මස් ගැන මෙනෙහි කරනකොට මස් කියන්නේ අප්පෝ මගේ ශරීරයේ තියෙන පිළිකුල් දෙයක් කියලා. ඒකත් එක හැම ගැන මෙනෙහි කරපු කෙනාට හැමයි හැම ගැනත් පිළිකුල් දෙයක්. දැන් හැමයි මසුයි දෙකම ගැන දෙකම ගැන පිළිකුල් එක හැඟීමක්. නේද? ඒත් එක්ක ඒකේ තියෙන ලොම් ගැන පිළිකුල් එක හැඟීමක් නේද? දැන් ඒතර මොකද මේ තුනම ගැන එක හැඟීමක්. ඊට පස්සේ ඒකේ තියෙන කෙස් ගැන ඒ ගැනත් ඒ වගේමයි පිළිකුල් කියලා එක් හැඟීමක්. අන්න ඒ විදිහට හැම හැම කොටසක්ම වෙන වෙනම වෙන වෙනම මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර එකතු වෙනවා හේතු වෙනවා පරණේව මෙනෙහි කරපුවා හේතු වෙලා තව එකකට තව එකක් එකතු වෙනවා අන්තිමට මොකද්ද මේකේ අවසාන ප්‍රතිඵලය මුළු ශරීරයම පිළිකුලයි කියලා එක් හැඟීමක්. මේක මම ඕන තරම් කියලා දීලා තියෙනවා. හරියට කොයි වගේද බලුකුණක් දකින්නකොට බලුකුණම පිළිකුලයි කියලා අපිට එක හැඟීමක් ඇති වෙනවා වගේ මේ ශරීරය පිළිබඳ තනි හැඟීමකට මම එනවා. ඉතින් මේක මහන්සියෙන් කරන්න ඕනේ. නොයෙකුත් ආකාරයේ බාහිරින් එන දේවල් බුද්ධානුස්සතිය වර්ධනය කරලා මෙත්තානුස්සතිය වර්ධනය කරලා Tamanට තරහ අයින් කරගෙන වීරිය වර්ධනය කරගෙන මරණානුස්සතිය වර්ධනය කරලා තමන්ට අප්‍රමාදී බව ඇති කරගෙන ඒ වගේ හැම පැත්තකින්ම සීල් රැකලා සීලයෙන් හොඳට පෝෂණය වෙලා ඉන්ද්‍රිය සංවර කරගෙන මේ හැම පැත්තකින්ම ආරක්ෂා වෙලා මේ වගේ කමඨහනක් වර්ධනය කරන කෙනෙකුට ඉක්මනට වර්ධනය කරගන්න පුළුවන්. ඉන්ද්‍රිය සංවරය ඇති කරගෙන හරිද? හොඳට සීලය ආරක්ෂා කරගෙන නේද? එන්ඩෝන එනකොට මේ අර මොනවද හතර පහ පැත්ත අපි කියන්නේ මේ අර යක්කු එලවන්න යන මිනිහා ගෙදර ආරක්ෂා කරලා යනවා කියලා නේද? අන්න ඒ වගේ තමන් ඒ හොඳට ආරක්ෂාව හදාගෙන හතර පහ පැත්තෙන් පෝෂණය වෙමින් තමයි තමන්ගේ ප්‍රධාන භාවනාවක් වර්ධනය කරනවා නම් වර්ධනය කරන්නේ. අපි ගිය සතියේ මතක ඇති චිත්තවිසුද්ධිය ගැන කතා කරද්දී මූල භාවනාවක් අවශ්‍යයි කියලා කිව්වා. මම මූල භාවනාව අසුබේ විදිහට අරගෙන කොහොමද මේ කටයුත්තට අවතීර්ණ වෙන්නේ කියලා තමයි කියන්න හදාන්නේ. ඒතර සතර කමඨහන ගැනත් අපි කතා කරා. චිත්තවිසුද්ධියක් ඕන කියලා කිව්වේ ඒකයි. චිත්තවිසුද්ධියෙන් පෝෂණය වෙච්ච කෙනා සතර කමඨහන වඩපු කෙනා දැන් අසුබය තෝරගෙන තමයි මේ වැඩේ කරන්න හදන්නේ කියලා අපි උදාහරණයක් අරගෙන කරන්න හදන්නේ. දැන් එතකොට එයාට මේක ක්‍රමානුකූලව අසුබය වර්ධනය වෙමින් යනකොට එයා කියන්නේ මේ ශරීරය පිළිකුල් කියලා අදහසක් තියෙනවා දැන්. මුළු ශරීරයෙන් පිළිකුල් කියලා හැඟීමක් උපදිනවා. දැන් නැවත නැවත නැවත නැවත අර මෙනෙහි කිරීම කරන්න කරන්න කරන්න කරන්න මේ හැඟීම උපදින වාර ගන්න වැඩි වෙනවා. තව කරොත් තව වැඩි වෙනවා. තව කරොත් තව වැඩි වෙනවා. මෙහෙම වර්ධනය වෙලා වෙලා වෙලා වෙලා වෙලා හරිද? ඒකත් එක්කම යාට අනිත් අයගේ. දැන් අපි ප්‍රියයි කියලා හිතන ශරීර තියෙනවා. හරිද? ප්‍රියයි කියලා හිතන ශරීරවල එක මොහොතක මෙයා මේක වර්ධනය කරගෙන තියෙනවා නම් හැඟීමක් විදිහට මෙහෙම ඉඳගෙන මුළු ඒ ශරීරයකම තියෙන ඒ ශරීරයටම එකවර අනුන්ගේ ප්‍රියයි කියලා නැත්නම් රාගයට හේතු වෙන නැත්නම් සුබ හැඟීමට හේතු වෙන මුණුපුරෙක්ගේ හරි කමන්නේ දකින්න නැතුව ඉන්න බෑ, පේන්න නැතුව ඉන්න බෑ කියලා තියෙන ගතිය තියෙනවා නම් ඒ වගේ ශරීරයකට හිත යවපු ගමන් එතන මස් කුට්ටිය හොඳට අරමුණු වෙනවා. එතන ලොම් අරමුණු වෙනවා. එතන ලේ අරමුණු වෙනවා. එතන දහඩිය අරමුණු වෙනවා. එතන පිළිකුල අරමුණු වෙනවා. හරිද? ඒ කියන්නේ තමන්ගේ විතරන්නේ බහිද්ධාවා කියලා කියන අපිට දැනට මගේ කොට ගත්ත දැනට තමන්ගේ කියලා හිතෙන ශරීරය සහ අනුන්ගේ කියලා හිතෙන දැනට ඒ දෘෂ්ටිය තියෙනවා. තමන්ගේ සහ අනුන්ගේ දෘෂ්ටිය තියෙන කෙනා මේ භාවනාව පටන් ගන්න. කට්ටිය කියනවා දන්නවද අද පඬිත කියන්නේ අර වාසගම තියෙන පඬිත කට්ටිය ඉන්නේ. වාසගම කියන්නේ මොකද්ද අර? නේද බී අකුරක් ඉස්සරහින් තියෙන්නේ. නේද වාසගමේ තියෙන්නේ බී අකුරක් ඒ තමයි බක පඬිත කියලා අපි කියන්නේ. <laughs> ඒ වගේ කට්ටිය වැඩි ඒකින්ද මොකද වෙලා තියෙන්නේ කියන්නේ මොකද්ද මට මගේ ඇවිල්ලා මට මගෙන් අහනවා හාමුදුරනේ මේ ඔය භාවනාව කරලා හරියන්නේ නැහැ හාමුදුරුවනේ හරියන්නේ නැහැ. ඕන් කියනද? මොකද මේ? ආර්ය භාවනාව වඩන්න ඕනේ. ආර්ය ධ්‍යානය <laughs> වඩන්න ඕනේ. හරි? ඉතින් ඒක තමයි කියන්නේ. ඉතින් එතනින් පටන් ගන්න කියලා කියන්නේ. හරි? එතකොට මේ මේවා නැතුව කොහොමද යන්නේ ඉස්සරහට? මේවායින් පෝෂණය වෙලා තමයි ඉදිරියට යා යුතු තියෙන මේක ආර්ය ධ්‍යානය බවට පත් කරගන්න. හරිද? එතකොට බලන්න මේවා මේවා ප්‍රතික්ෂේප කරනවා මේ බලන්න සිද්ධ වෙන දේ මේක සම්පූර්ණයෙන්ම අපිට දැන් අර කියන්නේ මොකක්ද දන්නවද? කෙස්ලොම් නියද සම්මස්නහර ඇට ඇට මිදුල කියන්නේ සම්මත කරගත්ත දේවල්. සම්මතය වැඩිමෙන් සම්මතය වර්ධනය වෙනවා. සම්මතයනේ පරමාර්ථය වඩන්න ඕනේ. හාමුදුරුවෝ කියන්නලු පටන් ගන්න කියලා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන වලින් පටන් ගන්න කියලා. ඒ කට්ටිය දන්නේ නැහැ. ඔය වේදනා සංඥා සංකාර ආදී වශයෙන් මේ තියෙන දේවල් වල අනිත්‍ය ස්වභාවය හරි මොකක් හරි එකක් දැන් අපි දැන් පඨවි ආපෝ තේජෝ වායෝ කියලා දැන් වඩන්න කියලා කියන්නේ කියලා. දැන් මම මගේ නම ගැන කියනවා මං මගේ නම දාලා මගේ ලොකු හාමුදුරුවෝ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා. හරි. එතකොට කවුරු හරි කෙනෙක් අහනවා කවුදද බණ කියන්න ආපු හාමුදුරුවෝ. එයා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ. ආ මෙයා මහා විදර්ශකයෙක් නේ නේද? මොකද එකලා තියෙන සම්මත කරගෙන නේද ඒ වගේ විදර්ශ පරමාර්ථය සම්මත කරගන්නවා සමහර අය සම්මත කරගෙන නිකාන් ওই වචන ටික මෙතන තියෙන ඉතින් ධාතු හතරක් විතරයි තේරෙන්නේ නැහැ දැනෙලා නැහැ අත්දැකලා නැහැ නේද ඉතින් ඒකින්ද මෙතන තියෙන පංච උපාදානස්කන්ධයයි ඉතින් මොකද්ද කියලා දන්නේ නැහැ මේ මොකදින් පංච උපාදානස්කන්ධයන්නේ පංච උපාදානස්කන්ධයන්නේ කියලා පුරුදු කරලා දැන් එහෙනම් සම්මත කරගෙන අන්තිමට ඒත් වඩලා තියෙන්නේ මොකද්ද සම්මතයෙන්ම තමයි. සම්මත කරගත් එකක් වඩලා තියෙන්නේ. අනුපස්සනාව කියන්නේ එහෙම එකක් නෙවෙයි. අනුපස්සනාව කියන මට්ටමට යණ්ඩයි අපි මේ සූදානම් වෙන්නේ. එහෙනම් මොකද කරන්න ඕන? අපි මේ තියෙන අසුභ භාවනාව මේ විදිහට වර්ධනය කරන්න ඕනේ. ওই විදිහට වර්ධනය කරද්දී දැනට වර්ධනය කරන්න පටන් ගත්ත කෙනා. නාම රූප පරිච්ඡේද වෙලා එයාට සත්පුද්ගල සංඥාව මුකුත්ම නැත්තම් ඕක වර්ධනය කරන්න ඕනද? ඕනේ නැහනේ. එහෙනම් මම මගේ කියන හැඟීම් තියෙන හින්දානේ වැඩේ පටන් ගන්න. එහෙනම් තමන් ගියේ කියලා දැනෙන කැලලක් තියෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ සතිපට්ඨාන මුලදී ඉති අජ්ජත්තරම කාය කායානුපස්සී විරති. අනුන් ගියේ කියලා මට දැනෙන කොටසක් තියෙනවා. ආ ඉතින් ඒක අරගෙන කඩලා බින්දනකොට තමයි ඒක නෑ කියලා තේරෙන්නේ. එහෙනම් මුලදී තියෙනවා. එහෙනම් අජ්ජත්තං වා බහිද්ධා වා අජ්ජත් බහිද්ධා වා මගේ ශරීරය සම්පූර්ණ පිළිකුලයි කියලා දැනුණා ඒක හැඟීම ඒක දැනෙන්න මම මොකද කරේ මේ හැම තැනම සිත් යොමු කර කර යොමු කර කර යොමු කර කර බැලුවා. නේද? ඊට පස්සේ මොකද උනේ? අනුන්ගේ ශරීරත් ඒ වගේම පිළිකුලයි කියලා මෙනෙහි කරනකොට හොඳට දැනුණා. එතකොටත් ඊට පස්සේ මොකද වෙන්නේ? දෙකම සංසන්දනාත්මකව දැනෙන්න පටන් ගත්තා. එතකොට පුදුම ඕක හරියට කරන කෙනෙකුට පුදුම අහෝසි වීමක් අහෝසි වෙනවා. කුලමල අහෝසි වෙනවා. කුලමල ගැන යම් යම් ගැටලු සාගත තත්ත්වයන් තියෙන ඒවා සම්පූර්ණයෙන් අයින් වෙනවා. හරිද? ලස්සන අවලස්සන කියන ඒවා හැඩතල ඒ ඔක්කොම අහෝසි වෙනවා හිතේ. ඒව ගැන අදහසක් නැහැ එතනින් එහාට. ඒ කියන්නේ ලස්සන පුද්ගලයා අවලස්සන පුද්ගලයා කියලා අවලස්සන පුද්ගලයා කියලා පිළිකුලක්වත් ලස්සන පුද්ගලයා කියලා සුන්දර බවක්වත් නැහැ මේ පුද්ගල සංඥාව තාම තියෙනවා. නමුත් හැබැයි යාට මේ හැම දෙයක්ම පිළිකුලයි. හරියට මෙන්න මේ වගේ. හරිද? මස් කුට්ටියක් අරගෙන හරි මේ ඉන්න ඇත්තන්ට පේන්නේ ලොකු මස් කුට්ටියක් අරන් ඇවිල්ලා ඒක අපි කැමති හැඩයකට ඉටිකොලයකින් හොඳට තද කරලා බඳිනවා. දැන් කැමති හැඩයක් තියෙනවා. මොකක් කැමති හැඩයක් කියන්නේ? නිකන් වෙහෙරක් වගේ හැඩයකට මොකක් හරි කරලා ලස්සන හැඩයකට මේක හදලා තියෙන ඉටිකොලකින් ඔතලා. ඒකල මේක මස් වැහෙන්න ලස්සන පාට රෙදි කැල්ලකින් වහනවා. දැන් එහෙනම් හැඩේ ලස්සනයි. පාට ලස්සනයි දැන්. ඒ රෙදි කැල්ල හරීම සෞම්‍ය එකක්. එහෙනම් ස්පර්ශය හොඳයි. ඒකත් හොඳයි. ඊටමතර මේකට වටේට ගෙනලා ස්ප්‍රේයර් එකක් අරගෙන හොඳ සුවඳක් ගන්නවා. දැන් සුවඳ හොඳයි, පාට හොඳයි, හැඩේ හොඳයි, ස්පර්ශ හොඳයි, ඔක්කොම හොඳයි. බලා හිටිය කෙනෙකුට කියනවා ඇවිල්ලා මේ කුඩින් අත තියලා හොඳට ස්පර්ශ කරන්න කියලා. අහන ඔයාලට මොනවද දැනෙන්නේ? එයා කියයි ස්පර්ශය හොඳයි, සුවඳ හොඳයි, ඔක්කොම හොඳයි කියලා මෙහෙම අත තියලා කියයිද? සැපයි, සුන්දරයි, ප්‍රියයි, මధుරයි කියයිද? නෑ කියන්නේ. ඇයි කියන්නේ නැත්තේ? ආපු මොකද්ද මේ? මාස් ගොඩක්. අයියා දැක්කනේ මේ වැඩේ කර කරනවා දැක්කනේ. දැක්කින්ද පාට හොඳ වුණත්, හැඩය හොඳ වුණත්, සුවඳ හොඳ වුණත්, ස්පර්ශය හොඳ වුණත් සැපයි සුවයි සුන්දරයි කියලා මතක් මේ අරමුණු වෙන්නේ නැහැ. එතකොට මිනිස්සෙක්ගේ ශරීරයක් උඩින් ස්පර්ශ කරනවා කියලා හිතන්න කවුරු හරි. හරිද? පාටත් හොඳයි. හැඩෙත් හොඳයි. හරිද? සුවඳත් හොඳයි. ගහලා ගහලා සුවඳ ගොඩක් ගහලා තියෙන්නේ. හරිද? අරකට අර ගොඩට වගේමයි. නේද? ඒ වගේ මේක පාට කරලා නේද? මේක කරන්න ඕන ඔක්කොම කරලා පාටත් හොඳයි, සුවඳත් හොඳයි, හැඩෙත් හොඳයි. සෞම්‍යයේත් එක්ක. හැබැයි අත තියෙනකොටම මේ හැමට යටින් තියෙන මස යන්තම් හරි මතක් වුණොත් මොකද වෙන්නේ? නේද? එහෙනම් රාගයෙන් අයින් වෙන්න පුළුවන්කම තියෙනවා. නිෂ්කම්මන ප්‍රහාණය. හරිද? රාගාදී කෙලෙස් ධර්ම වලින් සුභ හැඟීමෙන් සම්පූර්ණයෙන් අයින් වෙන්න පුළුවන්. මේ ලෝකෙම පිළිබඳ යාට එහා පැත්ත මෙහා පැත්ත ගැන කිසිම මෙලෝ වගක් නැහැ. සමානාත්මතාවයක් එනවා. ඒකත් එක්ක රාගාදී කෙලෙස් ධර්ම වලින් එයාගේ හිත අයින් වෙනවා. ඒකින්ද ඊටාම හොඳ තත්යකට සිතපත් වෙනවා. එහෙනම් ඒකා හොඳ ඒකාග්‍රතාවයකටපත් වෙන මේවා ප්‍රායෝගිකව කරලා බලන්න වෙනවද නැද්ද කියලා. තිබ්බ පීඩනේ අයින් වෙලා මහා බරකින් නිදහස් වෙනවා වගේ මොකද තියෙන පීඩනේ ශරීර දැකීමේ පීඩනයක් තියෙනවා. ශරීර සුබයි කියලා හැඟීමක් තියෙනවා. හරිද? ඒකද වයසට ගියාමවත් ඔය ලස්සනට ලස්සන ලස්සන අය ඉන්න නටන දඟලන ටෙලි නාට්‍යයක්වත් අතාරින්න බෑ අපේ සමහර අයට. හරිද? මේක අය මේ මේ මම වැරද්දක් කියනව නෙවෙයි වැරද්දක් කියනවා තමයි. නේද? නිවන් නිවන් දකින්න නිවන් දකින්න බලාපොරොත්තු වෙනවා නම් මේ මේ කෝලම් ටික කෝච්චන බලනවා බලනවා බලනවා බලනවා මේක ඉවරක් ඉවරක් නෑ. ඒකද මේ කාමචන්දයෙන් අයින් වෙන දවසක් උදේ නැගිටිලා ඉඳන් හැන්දෑ නිදි ගන්න මොහොත දක්වා මොකද වෙන්නේ මේ වගේ මේවා හොය හොය ඉන්නේ. මුළු ලෝකයේම තියෙන සියලුම මිනිසුන් කෙරෙහි තියෙන ආදරණීය හැඟීමක්, කැමැති හැඟීමක්, දැකීමේ ආසාවක්, නැවත දැකීමේ ආසාවක් කිසිම දෙයක් නැති චිත්තයක් වැඩෙනවා. හරිද? ඒකත් එක්ක යාට ලොකු විවේකයක් ඇති වෙනවා. මෙච්චර කාලයක් දැකීමේ ආසාවෙන් පෙළෙච්ච කෙනාට ලොකු විවේකී හැඟීමක් ඇති වෙනවා. ඇයි? මේක විසිරෙන්නේ නැහැ. අද එක ගැඹුරු, ඉතා ගැඹුරු ප්‍රබල හැඟීමක්. දෙපැත්තම සමානව දැනෙන එකක්. එහෙනම් මේවා අත්දකින්න කියලා මම කියන්නේ. හරි ඇයි අද්ද අද්නදක ඉන්නේ ඊළඟට සමහර වෙලාවට ඒ වගේ දෙයක් ඇති වුණාට පස්සේ මුළු ලෝකෙම අරමුණ වෙනවා හරිද? ටික ටික ටික ටික ටික ටික වර්ධනය වෙලා තමන්ගේ ගෙදර, ගම, රට සහ බහිද්දාවා කියන ලෝකෙම අරමුණු කරනවා සම්මර්ෂණ වශයෙන් වර්ධනය වෙන්න වර්ධනය වෙන මුළු ලෝකෙම කියන්නේ මස් කන්දක් වගේ. නේද? එහාට මෙහාට දුවන මස් ගොඩක්. එහාට මෙහාට දුවන ලේ ගොඩක්. ඇත්තම නේද? මේ රතු පාට ලෝකයක් නේද මේක ඔය කිව්වට. නේද? හ්ම් රතු ලේ ගංගාවක් තියෙන ලෝකයක් වගේ. එහෙනම් මේ එහාට මෙහාට දුවන මේ ලෝකේ වටේට තියෙන මේ ඔකෝම මස් ටික ඔකෝම ලේ ටික ඒ වගේ නිකන් ලෝකෙම අරමුණු වෙන ගතියක් තියෙනවා. ඒ ඔක්කොම සමානයි වගේ ස්වභාවයක් ඒකත් එක්ක සියලු පිළිකුල් හැඟීමත් එක්ක යා ලොකු නිදහසක් භුක්ති විඳිනවා. ඒ නිදහස විවේකයෙන් හින්දා ලොකු ප්‍රීතියක් ඇති වෙනවා. ඒකත් එක්ක මොකද වෙන්නේ? Taman සිල් රැකලා තිබ්බනම් ප්‍රමෝදය ඇති වෙනවා. ගුණවන්ත ජීවිතයක් ගත කරලා තිබ්බනම් අතහැරීමේ හැඟීමත් එක්ක තවත් ප්‍රීතිය වර්ධනය වෙනවා. ඒකත් එක්ක මොකද වෙන්නේ? කාය පස්සද්ධිය, චිත්ත පස්සද්ධිය ඇති වෙනවා. චිත්ත පස්සද්ධිය කියන්නේ කාමචන්ද ආදීන් හිත ඔය විදිහට වෙන් වෙනවා. කාය පස්සද්ධිය කියන්නේ කය හින්දා ඇති වෙන කැක්කුම්, දැනීම්, රිදීම්, සීත උෂ්ණ දැනීම් මේ ඔක්කොම අයින් වෙලා අර හැඟීම විතර ඉතුරු වෙනවා. හරිද? නැවත නැවත වර්ධනය කිරීම අර හැඟීමේ විතර නවතිනවා. ඔන්න ඔය වගේ වෙලාවක් අත්දකින්න. ඔතෙන්ට එන්න වැඩ සිද්ධ කරගන්න ඕනේ. මේ සඳහා මොනවද ඕනේ ප්‍රායෝගිකව? සමාදන් වෙච්ච සීලයක් ඕනේ. දෛනික භාවනා පුහුණුවක් ඕනේ. නැත්නම් මේ කතා කරන ඒවා වැඩක් නැහැ නේ. අපි මේක ප්‍රත්‍යවේක්ෂාවත් අතහරලා දාමු එහෙමනම්. නේද? දැන් නිවන් මඟ කියලා කියලා කියලා කියලා කියලා කියලා බැලුවා. ලොකු වෙනසක් කරගත්තා ඉන්නව නෑ නේ මම නෑ කියන්නේ කොහොමවත්. ජීවිතේ ලොකු වෙනසක් කරා නමුත් මදිනේ. නේද? ආය ආය කෙලෙස් ඇති වෙන්න පුළුවන් නේ. එතකොට දැන් ප්‍රායෝගිකව මේවා කරන්න පුළුවන් මේ උපදේශුත් එක්ක ඇත්තටම ඉතින් අපි කරන්න ඕනේ. ඒකින්ද මේ தත්ත්වයටපත් වෙන්න අපි හොඳට අදිස්ථාන කරගත්ත සීලයක් තියෙන්න ඕනේ. නිබදව බුද්ධ වන්දනා ආදී දෛනිකව කරෙන්න ඕන දෛනිකව භාවනා පුහුණුවක් තියෙන්න ඕන අන් අයගේ නුගුණ හමු වේ ගුණවන්ත ජීවිතයක් ගත කරන්න ලෑස්ති කරගන්න ඕන අන් අයගේ නුගුණ හමු වේ ගුණවන්ත ජීවිතයක් ගත කරන්න සූදානම් කරගන්න ඕන තේරුණාද අමාරුද නැද්ද ඒක නුගුණ මිනිස් ඉදිරියේ ගුණවන්තව ඉඳීම කියන්නේ බෝධිසත්ව ලක්ෂණයක් ඉතින් බෝධිසත්ව චරිතය හදාගන්නකෝ නේද අනිත් අය පරිසවදන කියනවා මම පරිසවදන කියන්නේ නේද මම ඔකට මොකද්ද කියන්නේ? නොකියා කියන අර කාටුන් එක මතක තියාගන්න කියලා. මතකද දැන් කාලෙකින් කියන්න බැරිද? ආයෙ මතක් කරන්න ඕනේ. නේද? මොකද කාටුන් එක බල්ලෙක් මගේ පස්සේ පන්නන් එනවා. නේද? ඒක මට හොඳට තේරෙන්න ඕනේ බල්ලෙක් මගේ පස්සේ පන්නන් එනවා. ටිකකින් බලනකොට බල්ලා බුරාගෙන මගේ පස්සේ පන්නන් ආවා. ටිකකින් බලනකොට මම බුරාගෙන බල්ලා පස්සේ පන්නන් එනවා. <laughs> ආයෙ චුට්ටකින් බල්ලා බුරාගෙන මගේ පස්සේ පන්නන් එනවා. ආයෙ බලනකොට අර පැත්තට පන්නන් එනවා. එහෙම එකක් හදලා තියාගන්න. නේද? දැන් බල්ලන් බුරන්නේ නේද? එතකොට මෙතන මොකද වෙලා තියෙන්නේ? මම යහපත් මනුස්සයෙක් විදිහට උත්සාහ කරන එහා පැත්තෙන් මට පරුස වචන කියනවා. හරියට කොයි වගේද? ටීවී බලනකොට <laughs> අර අරයට දුන්නා මම පන්නනවා වගේ මමත් පරුස වුණා. එහෙනම් පරුස වචන හමුවේ පරුස වචන නොකිය ඉන්න පෞෂ්‍යයක් තියෙන්න ඕනේ. ඒක ලේසි නැහැ. හරිද? හැබැයි පරුස වචන ඉදිරියේ පරුස වගේ වචන කියන්න වෙන වෙලාවල් තියෙන්න පුළුවන්. හැබැයි ඉස්සෙල්ලා තමන් පරිස්සම් වෙලා ඉන්න. පුළුවන් නම් මට සම්පූර්ණයෙන්ම හිත නිදහසේම තියාගන්න. හැබැයි වංචාව කරන්න බෑ. හරිද? පොඩ්ඩක්වත් පරස වෙන්නේ නැතුව පාලනය කළ යුතු වෙලාවක යම්කිසි සැරෙන් කියලා යමක් පාලනය කරන්න පුළුවන් නම් අතුලාන්ත පිරිසිදු තියාගෙන ඒක විය යුත්තක්ද නැද්ද? ඒක තමයි විය යුත්ත. හැබැයි මෙහෙපත් වෙන්න දෙවෙන්නේ ඒ වගේ ගුණවන්තව ඉතා ගුණවන්තව කටයුතු කරොත් යම් විදිහකින් යම් කිසි කෙනෙක් අන්න ඒ කෙනාට පුළුවන් වෙනවා ඔන්න ඔය කියන පස්සද්ධිය ඇති කරගන්න. ඒ කියන්නේ මේ ජීවිතයේ අල්ලලා දාන්න පැත්තකට දැන්. ඒ කියන්නේ මේ මේ ගැටිච්ච ඒවා මරා ගන්න ගිය වැඩක් නැහැ. මරණයත් එක්ක මොකද කරන්නේ? මගේ මරණයත් එක්ක මගේ හිටිය ඔක්කොම තරහකාරයෝ ටික හරි මං හරි ආමහාරිය සමහර දේවල් වගේ ආරක්ෂා කරන් හිටියත් තදින් දත් මිටි කහගෙන බැනලා ගහලා ඔක්කොම කරලා වැටවල් ගහගෙන හිටියා. මගේ මරණයත් එක්ක මොකද වෙන්නේ? සියලු වැටවල් ටික කඩාගෙන යනවා ඇතුළට. එහෙනම් එතකම් මම මේක ආරක්ෂා කළා වැඩක් නේද? ඉතින් ඒ විදිහට අපි කාමච්ඡන්දාදී මොකද මට කරන්න තියෙන බොහෝ දේවල් මට කරගන්න තියෙන බොහෝ වැදගත් කාරණා ටික කරගන්න හම්බෙන්නේ නැහැ මේ කෝලම් ටිකක් වටේ පිටේ තියෙන ඉඩම් කෑලි ටික වැටවල කෑලි ටික ලී කෑලි ටික සිමෙන්ති කෑලි ටික මේ ඔක්කොම අල්ලගත්තොත් එය වීදුරු කෑලි බෙලෙක් කෑලි ටික අල්ලා ගැනීමෙන් වෙන්නේ මොකද ජීවිතේ කරගන්න තියෙන වටින දේවල් ටිකක් කරගන්න හම්බෙන්නේ නැහැ ඒකේ තේරුම දමල ගහලා දුවන්න කියලා කියන්නේ තණ්හාවෙන් කරන්න කියලා මේ කියන්නේ හොඳයි. දැන් ওই විදිහට තනි හැඟීමකට කෙනෙක් එනවා. දැන් එන්න පුළුවන් කියන එක පැහැදිලිද නැද්ද? ඔක අපි බොහෝ කතා කරලා තියෙන හැමදාම ඔතෙන්ට කතා කරලා නවතින්නේ. නේද? හරි. දැන් එහෙනම් එතනින් එහාට කුමක් කරන්ද? අසුභ භාවනාවෙන් එතෙන්ටපත් වෙනවා. ඒ කියන්නේ අර්පණා තත්ත්වයටමපත් වෙනවා. කෙනෙක් ඒ කියන්නේ අසුභ භාවනාවෙන් තනි හැඟීමකට එනවා. එහා පැත්ත මෙහා පැත්ත අසුභයි කියලා. මේ වෙලාව වෙනකොට කාය පස්සද්ධිය ඇති වෙනවා කියවනේ මම. නේද? දැන් බලන්න මොකක් හරි මේ කාමරයක් ඇතුලේ කියන්නකො. කාමරයක් ඇතුලේ මොන හරි වැඩක් යනවා. අපේ ශබ්ද බද්ද ඇහෙනවා මොන හරි වැඩක් කරනවා කාමරයක් ඇතුලේ. කට්ටියක් කියලා. හරිද? මං හිතාගෙන ඉන්නේ එක්කෙනෙක් වැඩ කරනවා කියලා. ටිකකින් බලනකොට එක්කෙනෙක් එළියට ආවා. මම දැන් පිටේ ඉඳන් බලන් ඉන්නේ. හැබැයි ඇතුලේ ශබ්ද ඇහෙනවා වැඩ. හරිද? ආය ඇතුලට ගියා. දැන් ආය දෙන්නම් වැඩ. එක්කෙනෙක් එළියට ආවා. හරිද? ඇතුලේ හැබැයි වැඩ. ආය ඒ එළියට එන්නේ එක්කෙනයි එක්කෙනෙක් එළියට එනවා අනිත් එක්කෙනා තව ඒ වෙනකොට ඇතුලේ ශබ්ද බද්ද ඇහෙනවා හරිද එහෙනම් මට තේරෙනවද නැද්ද මේ වැඩේ කරලා තියෙන්නේ දෙන්නේ කියලා ඇයි එක වෙලාවකට බලනකොට දෙන්න එකට ඉන්නවා එක වෙලාවක බලනකොට එක්කෙනෙක් අයින් වෙලා නේද එක වෙලාවකට බලනකොට දෙන්න එකට වැඩ එක වෙලාවකට බලනකොට එක්කෙනෙක් වෙන් වෙලා හින්දා එළියට එන්නෙම නැතුව හිටියනම් මට හොයාගන්න බෑ එක්කෙනෙක්ද දෙන්නේද කියලා හොයාගන්න බෑ නේද ඔන්න ඔය වගේ අත්දැකීමක් අපිට අත්දකින්න හම්බ වෙනවා ඔය පස්සද්ධිය වෙලාවේ. ඇයි කියන්නේ? මේ දැන් අපි මෙහෙම ඉන්නකොට මගේ සිතත් සිතයි කයයි දෙක අර වේගෙන් සිත් වැඩ කරන හින්දා වෙලා ඉක්මනට කයත් අරමුණු වෙනවා ඉක්මනට සිතත් දැන් කකුල රිදෙනකොට මට අකමැත්තක් ඇති වෙනවා අකමැත්තේ දැනීම සිතේ ඇති වෙන දැනීම කකුලේ රිදීම කයේ ඇති වෙන දැනීම තේකක් බොනවා නේද ඒකක් බලනකොට වෙන වැඩ පිළිවෙල බලනකොට අපි දන්නේ නැති වුණාට. රස්නේ දැනෙන්නේ කාය සංපස්සේට. රස දැනෙන්නේ ජීව සංපස්සේට. කැමැත්ත ඇති වෙන්නේ මනෝ සංපස්සේට. අප්පච්චි මේ වගේ මහා සංකීර්ණ වැඩ පිළිවෙලක්. ඒක තියෙන ප්‍රශ්නයක නෙවෙයි. රස්නේ දැනනකොට රස දැනෙන්නේ නැහැ. රස දැනනකොට රස්නේ දැනෙන්නේ නැහැ. ගිජුකම දැනනකොට දෙකම දැනෙන්නේ නැහැ. හරිද? ඒ වගේ මේක වෙන් වෙච්ච සත්‍යයක්. හරි දිව දන්නේ නැහැ මෙලෝ දෙයක්. නේද? මම කියන්නේ හැමදාම දත රිදෙනකොට දත රිදෙනවා කියවට දතේ තියෙන කිසිම අංශුවක් රිදෙනවා කියලා දන්නේ නැහැ. රිදීම එකක් දත වෙනම එකක්. රිදීම එකක් දත තේරෙනවද? හරි. මේ විදිහට මේක මේකෙදි හරි වැඩක් වෙනවා. ඔන්න ඔය ටික දෙපැත්තට බේරෙනවා. ඒ කියන්නේ දැන් මේක කය කියලා හිතන්න මේක හිත කියලා හිතන්න. දැන් මොකද වෙන්නේ? මගේ අරමුණ මේ කයෙන් මිදිලා අරමුණේ විතරක් ඉන්නකොට මට කය දැනෙන්නේ නැතුව සිත විතරක් දැනෙනවා. මේ අරමුණේ සිත විතරක් දැනෙනවා. හරි. ආය චුට්ටකින් දෙකම එකට දැනෙනවා. හරි. ආය ටිකකින් සිත සිතෙන් විතරක් මේ අරමුණ ගන්නවා. මේක අසුබයි ලෝකෙම අසුබයි කියලා කය දැනින්නේ කකුල මතක් වුණත් මතක් වෙන්නේ නැහැ. අත මතක් වුණත් ඒක දැනෙන්නේ නැහැ. හරි. කය කය මොකුත් දැනෙන්නේ නැහැ. කය සම්පූර්ණයෙන් දැනෙන්නේ නැතුව ගිහිලා සිත විතරක් චිත්ත පරම්පරාව විතරක් තියෙනවා. ආය ටිකකින් දෙකම තියෙනවා දැනෙනවා. ඔය වගේ මෙතන ඉන්නවා මේ මෙහෙම එහාට මෙහාට වෙයි. කොතන මේ ඉන්නේ? කාය සංකාර සංසිඳෙනවා. ආයස කාය සංකාර ඇති වෙනවා. නේද? ආය කාය සංකාර සංසිඳෙනවා. ආය කාය සංකාර ඇති වෙනවා. මේකේ දෝලණය වෙමින් මෙයා ඉන්නවා. අන්න ඒ වෙලාවේ මොන වගේ හැඟීමක් එයිද ඒකේ හොඳට හිටියොත්. විතක චිත්ත පරම්පරාව විතරයි ඒ වෙලාවට කය ඒ ඒ චිත්ත පරම්පරාව මං වෙන් වෙලා දැනෙන වෙලාව වෙනකොට මේ කය මෙලොවම හතරක් දන්නවද? මේ චිත්ත පරම්පරාව ඒකාග්‍ර කරගෙනයි දැන් මේ එක එක සිත් වේලියක ඉන්නවා කියලා මේ කය දන්නවද? කය පිළිකුල් කියලා කය දන්නවද? නෑ. කය අප්‍රසන්නයි කියලා දන්නවද? ලේ තියනවා කියලා දන්නවද? මොනවද දන්නේ? එහෙනම් මේක මොකද්ද? තනිකර මලමිනියක්. නේද? ඒ කියන්නේ මේ නාම પરම්පරාවට අදාළ එකක් නෙවෙයි මේක නේද එහෙනම් මෙන්න මේ අවස්ථාවක මෙයා මේක දේ දෙක අතර හොඳට දෝලණය වෙනකොට මෙයාට විතක නාමකය දැනෙනවා විතක නාමකය රූපකය එකට දැනෙනවා ආය නාමකය දැනෙනවා අර අර කාමරේ හිටිය දෙන්න එකට වැඩ කර කර හිට සද්ද බද්ද දදා එක්කෙනෙක් එළියට එනවා ඒත් වැඩ නේද වැඩ කරනවා එක්කෙනෙක් එළියට එනවා ආය දෙන්නම එකට වැඩ ආය එන මම දැනගන්නවා මේ දෙන්න දෙන්නෙක් කියලා නේද? මෙතන දෙකක් කියලා. අන්න ඒ වගේ මේක තුල මෙන්න මෙහෙම රැඳෙනකොට යාර තේරෙන්න පටන් ගන්නවා නාම රූප වෙන් වෙලා දැනෙන්න පටන් ගන්නවා. හරිද? අත්දකින්න ඉතින්. හරි. අත්දකින්න ඕන මේ දෙක වෙන් වෙලා දැනෙන්න පටන් ගන්නවා. අන්න එතකොට අපි කියන නාම රූප පරිච්ඡේදයෙහි ප්‍රායෝගිකත්වයක් අත්දකිනවා. නාම රූප පරිච්ඡේදී මේක මේ මතයක් වෙන්න පුළුවන්ද? මගේ මතයක්ද? නැහැ නැහැ. ඉතින් මේක මේ සතිපට්ඨාන දේශනාවේ තියෙන පැහැදිලිවම විය හැකි දේ. නේද? දැන් බලන්න දැන් අපි දැනගත්ත දැනුමක් මෙතනට ආරෝපණය කරගන්න ඕනේ. ඊ අපි කතා කරා රූපකය කියලා කියන්නේ හැම වෙලෙම ඇතිව නැති වෙන ඇතිව නැති වෙන චිත්තක්ෂණ 17ක් ඇතුළත. ඉතින් මේ චිත්තක්ෂණ 17 හොයන්න බෑ අපිට. මොකද කරන්නේ ඉස්සෙල්ලාම? මම හොඳට දැන් මේ වෙන් වෙච්ච කය ඇට හිත යොමු කරලා කය විශ්ලේෂණය කරනවා. බලනකොට ඒක මොකද්ද? මම ඒවා අපි කතා කරලා තියෙන මම වැඩි කියන්න දෙයක් නැහැ. කර්මචිත්ත ඍතු ආහාර කියන හේතු සකස් වීම නිසාවෙන් හැම වෙලෙම හැම වෙලෙම බිඳි බිඳි යන. නේද? මොහොතක් බලන්න මගේ කොණ්ඩේ. කොණ්ඩේ හැම වෙලෙම වැවෙනවද නැද්ද? ගෙවෙන්නේ නැති වෙලාවක්, වැවෙන්නේ නැති වෙලාවක්. මේ මුළු ශරීරයම හැම හැම ගත්තොත් හැම හැම හැම වෙලේම දිරනවා. මම ඊයේ කිව්වා ඒකයි කොච්චර පිරිසුදු තැනක හිටියත් මේකේ කුණු යඹරෙන්නේ කියලා. නේද? හැමේ තියෙන සියුම් අංශය හැම වෙලෙම බිඳෙනවා. ඒ වගේම ආහාර ආදීෙන්ද හැම වෙලෙම හැදෙන එක නිෂ්පාදනයක් වගේ එක පැත්තකින් ඇතුළට අනිත් පැත්තෙන් එළියට යන නේද? නිෂ්පාදනයක් වගේ. හරි නිකන් ෆැක්ටරි එකක් වගේ. නේද? මේකට දාන්න ඕන අනිත් පැත්තෙන් එළියට යනවා. මේක මේක නිකන් දිය ඇල්ලක් වගේ. හැම මස් ඒත් එමලේ ඒකත් හැම වෙලෙම කැරක් කැරක් කැරක් කැරකි හැම වෙලෙම මේවා ඇති වෙමින් නැති වෙමින් ඇති වෙමින් නැති වෙමින් තියෙන නේද? ලේ ඇයි අපිට කෑම අඩු වුණොත් ලේ අඩු වෙන්නේ? ආහාර අඩු වුණොත් ලේ අඩු වෙනවා නේද? එහෙනම් ආහාරය ලේ හදන්න ඕනේ. එහෙනම් ලේ හැදෙන වැඩපිළිවෙල හැම වෙලෙම වෙනවද නැද්ද? ඒගොල්ලෝ ඒ වගේම ලේ සේව වෙන වැඩපිළිවෙලත් හැම වෙලෙම වෙනවද නැද්ද? ඉතින් මේ ඔක්කොගේම වෙනස් වීම සිද්ධ වෙමින් මේක එහාට මෙහාට වෙවි තියෙන එකක්. ඉතින් මේක තමන් ශරීරයේ හැම තැනම මේ ඇතිවීම නැතිවීම ඇතිවීම නැතිවීම ඇතිවීම නැතිවීම අර අර වෙන් වෙච්ච ශරීරයේ ඇතිවීම නැතිවීම බලපන් මේක පුටු පුටු ගගා පිපිරි පිපිරි පිපිරි පිපිරි යන නේද? පෙන ගොඩක් වගේ මේක සම්පූර්ණයෙන්ම හැම වෙලෙම ඇති වෙන නැති වෙන ඇති වෙන නැති වෙන ශරීරයක් බව දැනීම. ඒ කියන්නේ මොකද්ද? කයේ ඇතිවීම නැතිවීම. හරි. ඒ වගේම ඊට අමතරව මේ ආපු පිළිකුල් නේද? පිළිකුල් කයක් ගැන අපි දැන්ට මං ඉන්නේ මොකේද? මුළු කයම පිළිකුලයි කියන තනි හැඟීමක. ඒ හැඟීම හැදුනේ කොහොමද? නේද? කය පිළිබඳ හැඟීමක් ආවා. ඒ සම්පූර්ණ කය පිළිබඳ හැඟීම හැදුනේ කොහොමද කියලා අපි කතා කරා. මතකද? ඇහැ පිළිකුලයි කියලා හිතුවා නම් කන පිළිකුලයි කියලා හිතුවා නම් ඒ දෙකම පිළිකුලයි කියලා එක හැඟීමක් ඇති වෙනවා. එහෙම නෙවෙයි අපි කෙස් පිළිකුලයි කියලා හිතුවා නම් ලොම් පිළිකුලයි කියලා හිතුවා නම් ඒ දෙකම එකතු වෙලා එක හැඟීමක් ආවා නේද? ඒ ඒ නාම પરම්පරාව ඊයේ අපි කතා කරා. කොහොමද වෙන්නේ? අතීතයේ ඇති වෙලා නැති වෙලා යන චිත්ත પરම්පරාවන් නැවත නැවත ඒවා හේතු වෙලා එකතු වෙලා හට ගන්නවා. එහෙනම් මෙතන රූප પરම්පරා නාම પરම්පරා කියප එකත් හැම වෙලේම මොකද්ද? ඇති වෙන නැති වෙන හැම වෙලෙම ඇතිවීම නැතිවීම සමුදය අය ආම් බලන්න අසුභ භාවනාව අරගෙන හරිද අසුභ භාවනාව ඉති අජ්ජත්තං වා බහිද්ධාවා අජ්ජත් බහිද්ධාවා ඊට පස්සේ තියෙන්නේ කොහොමද සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති නේද එහෙනම් මොකද්ද මේ වෙන්නේ? ඔය කියන තැනදී අපි උද්‍යව්‍ය ඥාණයට ඒම සඳහා ඉස්සෙල්ලාම කෙරෙන්න ඕන නාම රූප පරිච්ඡේදය. හරිද? නාම රූප පරිච්ඡේදයත් එක්ක මට මගේ කය දෙකට බෙදිච්ච එකක් බව හොඳට දැනෙනවා. මගේ කියන්නේ මං කියලා හිතාගෙන හිටිය මම කියලා හිතාගෙන හිටිය දේ අර අර වෙන් වෙන අවස්ථාව එන හින්දා ඒ අවස්ථාවේ සම්පූර්ණයෙන්ම කයෙන් අයින් වෙලා ඉන්න වෙලාවත් කය තුල කය තුල කයත් එක්ක ඉන්න වෙලාවත් ආය අයින් වෙලා ඉන්න වෙලාවත් අත්දකින්න හින්දා මේක වෙන් වෙච්ච දෙකක් කියලා දැනනවා. ඒකත් එක්ක මට අම්මා මතක් වුණා. ඒකත් දෙකට පැලිච්ච එකක් බව තේරෙනවා. නංගිව මතක් වුණා. අයියා මතක් වුණොත් නේද? ජීවිතේ මම මොනවා හරි දෙයක් මොනවා හරි කෙනෙක් පිළිබඳ මට ඇල්මක් තියෙනවා නම් ඒ කවුරු මතක් වුණත් මට තේරෙන්න පටන් ගන්නවා ඒක පිළිකුල් කයක් සහිත අකණ්ඩ කැඩෙන්නේ නැති චිත්ත පරම්පරාවක් සහිත ක්‍රියාවලියක් එතන සිද්ධ වෙන්නේ කියලා. හරි. ඊළඟට ඒ ක්‍රියාවලිය පිළිබඳව අපි අවධානය යොමු කරනකොට ඒ සිත් ඇති වෙන්නේ එයාගේ වමනාවට නෙවේ බව අතීත හේතු තියෙනවා නම් ඇති වෙන බව අත්දගෙන අපි එකී කතා කරා. මම ඒක ආයෙ කතා කරන්න යන්නේ නැහැ. නේද? චිත්ත පරම්පරාව කියන්නේ මොකද්ද කියලා කතා කරා. එතකොට අන්න එහෙම එකක් දැනෙනවා. ඒකත් එක්ක මේ දෙකට දෙකට පැලිච්ච එක දෙකට දෙකට දෙකක් කියලා තේරිච්ච එක මොකක්ද ඊළඟට වෙන්නේ? සියුම් සියුම් අංශු ගොඩාක් කියලා තේරෙන්න පටන් ගන්නවා. ගුලියක් වගේ දැක්කදේ සියුම් සියුම් අංශු ගැලීමක්. මේක හරියට මෙන්න මේ වගේ. ඈත ඉඳන් කවදාහක්වත් අත්දැකලා නැති කෙනෙක්, දන්නේ නැති කෙනෙක් හරි කන්දක් දිහා බලනවා අපි තුම කවදාකවත් කන්දක් දියල්ලක් දැකලා නැති කෙනෙක් කියන්නේ. එයා කන්දක් දිහා බලන සුදු පාට ඉරක් තියෙනවා මෙන්න. නේද? මෙයා බලන මේ සුදු පාට ඉර මොකද්ද කියලා හොයාගන්න ඕනේ. මේ සුදු පාට ඉරක් කොහොමද? මෙතන කෑ මොකද කරන්නේ? ටික ටික කිට් වෙනවා. කිට් වෙන්න කිට් වෙන්න කිට් වෙන්න යාට ඉස්සෙල්ලාම දැනෙන්නේ මොකද්ද? ඒක ඉරක් නෙවෙයි ගැලීමක් කියලා දැනෙනවා. ඈතට ගැලීමක්. ඒක නිකන් නිකන් මෙහෙම යනවා විතරක් දැනෙනවා. තව මේකට කිට් වෙන්න කිට් වෙන්න මොනවද දැනෙන්නේ? මෙතන මේ වගේ ඉරකුත් නැත. මෙතන තියෙන්නේ වතුරක් කියලා දැනෙනවා. හරිද? මෙතන තියෙන්නේ වතුරක් කියලා දැනෙනවා. අන්නේ ඒ වගේ අපි මේ නාම රූප දෙක ගැලීමක් කියලා දැනෙනවා. එකක් පිටිපස්සේ එකක් පිටිපස්සේ එන එක්තරා ගැලීම් ඝණයක් වගේ දැනෙන ඉස්සෙල්ලා. ඒකට කියනවා සන්තති ඝණය කියලා. ඊට තවත් මේකට ආසන්නව සමීපව මේක තව මෙනෙහි කරනකොට මොකද වෙන්නේ? ඒ ගැලීම් කියලා කියන්නේ රූප ගොඩක් නාම ගොඩක් බව දැනෙනවා. තවත් මේකට සමීපව බලනකොට මොකද වෙන්නේ? මේක හැම වෙලේම ඇතිව නැතිව යන ඇතිව නැති වෙන එකක් බව දැනෙනවා. මොකද කය ගැනත් එයා හොඳට පිරික්සාවුවා, සිත ගැන පිරික්සාව. මේ වෙලාවේ ඇති වෙන සිත ඊළඟ මොහොතේ නෑ. ඊළඟ මොහොතේ ඇති වෙන සිත ඊළඟ මොහොතේ නෑ. ඊළඟ මොහොතේ ඇති වෙන එක ඊළඟ මොහොත නෑ. මොකද ඒක දැනෙන්නේ වෙනස්කම් තියෙන හින්දා. හරිද? එතකොට ඒ වැඩේ මගේ වැඩක් නෙවෙයි. එහෙනම් මේ වෙනස්කම් තියෙන හින්දා ඒක දැනන සමුදේවය ඒක මගේ වැඩක් නෙවෙන බව දැනෙන එහෙනම් මේක මොකක් වගේද දැනෙන්නේ මේ අසුභ භාවනාවෙන් අපිට නාම රූප පරිච්ඡේද කරගෙන ඒකේ ඇතිවීම නැතිවීම අත්දකින්න පුළුවන්කම තියෙනවා මේත් එක්ක සිද්ධ වෙන තව වැඩක් වෙනවා මේ ඔක්කොම එකට වෙන්නේ හරි තව දේවල් එයාට දැනෙන්න පටන් ගන්නවා මම මෙන්න මෙහෙම කතාවක් කිව්වොත් මොකද කියන්නේ පිළිගැනීමේ නිලධාරිය කියනවා හරි එයාට අපි කියලා තියෙනවා අද දවසේ එයා වෙනම වැඩක් කරන්න ඕනේ අද දවසේ එන්නේ කවුද ඒ ඒ එන එන අය දිහා හොඳ අවධානයෙන් ඉන්න. මුකුත් කරන්න ඕනේ හරි මේ මෙතෙන්ට කට්ටියක් ඇතුල් වෙයි කට්ටිය ඇවිල්ලා ආපහු යයි එනවා යනවා තමයි අද කරන්නේ එන යන බව දැනගෙන වාසය කරන්න අද අද වෙන්නේම ඔතෙන්ට කවුරු හරි එනවා ආපහු යනවා ඔතෙන්ට එනවා ආපහු යනවා ඔතෙන්ට එනවා මේ වගේ කට්ටියක් එයි කට්ටියක් හරි එක්කෙනෙක් හරි එයි ඔයාලට තියෙන්නේ ඒ ගැන අවධානයෙන් ඉන්න විතරයි කියලා ඉතින් ඒ කියන්නේ එනවා යනවා එනවා යනවා එනවා යන එක ගැන අවධානයෙන් ඉන්නවා එහෙම අවධානයෙන් ඉන්න කියලා කිව්වා මම වෙන මොකුත් කිව්වේ නැහැ මම පිළිගැනීමේ නිලධාරියෙන් ගිහලා අහනවා එක්කෙනාම දාවේ එයා කියයිද මට ඒක බලන්න කිව්වේ නෑනේ. මට කිව්වේ එනවද යනවද කියලා බලන්න විතරයි. එහෙම කියයිද? ඇයි? එනවා නෑ නෑ එනවා යනවා බලන්න කියපු කෙනාට නිකම්ම අවධානය එනවද නැද්ද එක්කෙනාම නෙවෙයි ආවේ විවිධය ආවේ කියලා නේද ඡායාව බලන්න නෙවෙයි කිව්වා අපි එනවා යනවා එනවා යනවා බලන්න කියලා එහෙනම් ඉස්සෙල්ලා අපි කියලා මේ පස්සේ ආවේ ඊට පස්සේ ආවේ වෙන කෙනෙක් ඊට පස්සේ ආවේ වෙන කෙනෙක් කියලා නිකම්ම කියනවා නේද? අන්න ඒ වගේ සමුදය වය ඇතිවීම නැතිවීම ඇතිවීම නැතිවීම ඇතිවීම නැතිවීම දකින කෙනාට ඒ ඇතිව නැති වෙන්නේ නැතිව ඇතිවන්නේ ඉස්සෙල්ලා තිබ්බට වැඩිය වෙනස් වෙලා කියන එක නිකම්ම තේරෙනවද නැද්ද? එහෙනම් සමුදය වය දකින කෙනාට මතුවෙන ලක්ෂණය මොන ලක්ෂණයද? අනිත්‍ය ලක්ෂණය. එයා අනිත්‍ය අරමුණු කරත් නැතත් අනිත්‍ය ලක්ෂණය මතුවෙනවද නැද්ද? ඒක මතුවෙනවා, ඒක දැනෙනවා. අන්න අර අර කෙනාට වගේ. හැබැයි අපි පිළිගැනීමේ නිලධාරියට කියලා තියෙනවා එක්කෙනාමද යන්නේ නැත්නම් වෙනස් වෙනස් වෙන අය දෙන්නේ කියලා බලන්න කියලා. එහෙම වුණා කියලා හානියක් වෙන්නේ නැහැ. එහෙනම් ওই වගේ samudaya බලන වෙලාවක samudaya දකින වෙලාවක යම්කිසි යම්කිසි කෙනෙක් අරමුණු කරොත් අනිත්‍ය ඒකේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරිද? ඔය ගානට මේ භාවනා වර්ධනය වෙනකොට කියනවා අනුපස්සනාවක් කියලා. හරිද? එතකොට කියනවා අනිත්‍යවත් වෙනවනේ අනිත්‍යානුපස්සනාව කියනවා. හරිද? උද්‍යප්පයානුපස්සනාව කියලා කියනවා. අනුපස්සනාව කියන්නේ මෙන්න මේ වගේ පරමාර්ථ ධර්මයන් වල අනිත්‍ය හෝ උද්‍යව්‍ය හෝ හරිද මොනවා හරි தත්වෙට අපේ හිතපත් කරගත්තාම තමයි ඒක අනුපස්සනාව බව පත් වෙන. එතකන් තියෙන්නේ මොනවද? සංඥා. එතකන් තියෙන්නේ සංඥා විතරයි. එතකන් එහා එච්චර එහාට එනකන් අනුපස්සන தත්වෙට එන්නේ නැහැ. ඒකයි අර ගිරිමාන සූත්‍රයේ තියෙන්නේ අනිත්‍ය සංඥා සබ්බ සංකාරේසු අනිත්‍ය සංඥා අනිත්‍යානුපස්සී විහෙරති කියලා නේද හොඳයි දැන් එහෙනම් නාම પરම්පරාව රූප પરම්පරාව දෙක වෙන්ව දැනෙනවා මදිවට ඒවා කැඩි කැඩි ගියේවා කියලාත් දැනෙනවා නේද හැම වෙලෙම ඒවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා කියලා Tamanට මේ භාවනාව තුළදී අත්දැක ගන්න පුළුවන්කම තියෙනවා අත්දැක ගන්න පුළුවන්කම තියෙනවා. බලන්න එතකොට මේ ඇතිව නැතිවීම ඇතිව නැතිවීම නැවත නැවත දකින්න විතරක් නෙවෙයි අපේ පින්වත්නි මේ අවස්ථාවේ මම කිව්වා ත්‍රිලක්ෂණය ගැනත් අදහසක් තියෙනවා කියලා. තව තව ටිකක් දුරට එහාට ගියොත් එහෙනම් මොකද වෙන්නේ? මේ තනත්තාට කර්ම චිත්ත ඍතු ආහාරින්ද හේතු නිසා මේක මේ ශරීරය සකස් වෙනවා. මේ ශරීරයේ එකම හැඩයකට නැවත නැවත සකස් වෙන්නේ ඇයි? දුන් හින්දා ඇල්ල හැම වෙලේම වෙනසකට භාජනය වෙනවා. නේද? හැබැයි මේක එක්තරා ආවේනික හැඩයක් පවත්ත ගන්නවා. ඇයි ඔන්න තේරෙනවා. නේද? වතුර එන්නේ එක ප්‍රමාණයට එක දවසක් ගත්තොත්. නේද? වතුර එන ප්‍රමාණය ලොකු වෙනසක් වෙන හයියෙන් වැස්සත් වෙන වෙනසක් වෙනවා. නෑ එහෙම නැත්තම් සාමාන්‍ය එකම ගන්නට එන්නේ. ඊළඟට භූ විෂමතාවය නේද අර හැරිලා තියෙන ගල තියෙන විදිහ නේද? ඒ වගේ ඒවා හින්දා මේක එක්තරා හැඩයක් පවත්ත ගන්නවා. ඒ හැඩය පවත්ත ගත්තට ළඟට ගිහලා බලනකොට හැම වෙලේම වටේ පිටේ වෙනස් නිකන් පිපිලා පිපිලා නැහැ එහාට මෙහාට විසින එක. නමුත් එක්තරා ආවේනික හැඩයක් පවතිනවා. ඒ වගේ කර්මචිත්ත ඍතු ආහාරයන් හින්දා ඒවා එකම ගානට වගේම අපි ගන්න නිසාවෙන් අපිට මොකද වෙන්නේ කර්ම හේතුවෙන් හැදිච්ච මූණේ හැඩය එතන වෙනස් වෙන්නේ ක්‍රමානුකූලව නේද? අවුරුදු 10ක් 15කින් පස්සේ වුණත් දැක්කහම අපේ ගොඩක් වෙනස් වෙලා දැන් අඳුරගන්නත් අමාරුයි වගේ කිව්වට අපි අඳුර ගන්නවා. මේ પરම්පරා ලක්ෂණය තියෙන හින්දා. අන්න ඒක අපි තේරුම් ගන්නවා. එතකොට මේ හේතුත් එක්ක සකස් වෙන බව. දැන් අන්න සමුදේ අර ඇතිවීම නැතිවීම මදිවට තව එකක් දැනෙන්න පටන් ගන්නවා. මේ කය කියන්නේ හරියට නිකන් දේ දුන්නා වගේ. නේද? අවුවයි වැස්සයි තියෙන වෙලාවට දේ දුන්න පායනවා වගේ හේතුත් එක්ක හටගන්න බව හේතු සහගතව මට දැනෙන්න පටන් ගන්නවා. නාම પરම්පරාව. ඒකත් අපි ඊයේ කතා කරා හේතු ටික ගැන. ඒකට කලිනුත් කතා කරා හේතුත් නිසා හටගන්න දෙයක් බව දැනට පටන් ගන්නවා. ලෝකෙම තියෙන නාම પરම්පරාවල් රූප પરම්පරාවල් හේතු නිසා හටගන්න බව දැනෙන්න පටන් ගන්නවා. තමන්ව හේතු නිසා හටගන්න දැනෙන පට හේතු නිසා හටගන්න නාම රූප પરම්පරාවක් කියලා දැනෙනකොට කියනවා පච්චය පරිග්‍රහ කියලා. හරිද? එතකොට ඒ වගේ අපි තව ඉස්සරහට කතා කරනවා. ඒ හරිය එන්නේ ඇත්තටම පටිපදා ඥාන දර්ශන විසුද්ධි කොටසට. නමුත් මට මෙතනදී මේක චුට්ටක් එහාට කතා කරන්න ඕන මේ ditthi visuddhiya කියන්නේ. මේ ditthi visuddhiya ඔක දක්වාම වෙන හින්දා. හරි. එතකොට තවදුරටත් මේක මුළු ලෝකෙම අරමුණු කරගෙන භාවනා කරන යෝගියා මුළු ලෝකෙම ගැන ටික ටික ටික ටික තමන්ගේ ගෙදර ගැන දැනෙනකොට ඔන්න ඔන්න බලන්න ඒකත් වර්ධනය වෙන හැටි මං ගැන දැනුණා ගෙදර ඉන්න අම්මා ගැන දැනුණා මේක මේ විදිහයි දැන් දෙන්නම ගැන එක හැඟීමක් ඇති වුණා නේද ඊට පස්සේ මම ගෙදර ඔක්කොම ගැනත් ඒ වගේම කියලා දැනුණා. දැනෙනකොට ඔක්කොම එකයි කියලා එක හැඟීමක් ඇති වුණා. දැන් අපේ ගෙදර විතරක් නෙවෙයි ගමේ තියෙන හැම ගෙදරකම ඉන්න හැම මිනිස්සෙකම මේ වගේ ඇතිව නැති වෙන හේතු නිසා ඇති වෙන වැඩපිළිවෙලක ඉන්නේ. ඒ ඔක්කොමලා නිකන් දිය බුබුලු නැගෙනවා වගේ දැන් තැන් වල තියෙන එහෙම එකක් තමයි මේ කියලා දැනීමක් ඇති වුණා. එතකොට තේරෙනවා ගමම එහෙමයි කියලා. ගම පිළිබඳව දැන් මොකක්ද දෙන්නේ? ඒක හැඟීමක් තියෙනවා. ඒ වගේ මේ එන්න ඒ විදිහට වර්ධනය වෙවි වර්ධනය වෙවි විශාල පරාසයක් එක හැඟීමකින් ග්‍රහණය කරනකොට අපි කියනවා සම්මර්ෂණ ඥානයයි මේ ඇති වෙන්නේ කියලා. ඒ කියන්නේ සම්මර්ෂණ වශයෙන් තනි ඔක්කොම ඒ ලක්ෂණ එකට දැනෙන ගතියක් එනවා. හරි? එතකොට මේ මොකේද මේ ඉන්නේ අපි තාම? අසුභ භාවනාවේ යාහැගේ දුරක් ගැන අපි සාකච්ඡා කරන්නේ. එතකොට මේ විදිහට අපි මේක තව වර්ධනය කරගෙන වර්ධනය කරගෙන යනකොට ඔය ඔයිටත් එහා යනකොට තවත් හොඳට මේක බෙදලා පේන්න පටන් ගන්නවා ඇතිවීම නැතිවීම වශයෙන්. එතකොට කියනවා තරුණ උද්‍යව්‍ය ඥානය ඇති වුණා කියලා. ඒ ගැන අපි පස්ව කතා කරමු. මේ වගේ මේ නාම රූප වෙන්ව දැන ගැනීම දැනු දැනුණාට පස්සේ නාම රූප වෙන්න දැනුණාට පස්සේ අපිට මේකේ ලොකු කඩාවැටීමක් තියෙනවා අපේ පින්නත් නේ ඒ කියන්නේ මම මෙච්චර කල් හිතාගෙන හිටියේ මම කියලා හිතාගෙන හිටිය එක දෙකට කැඩලා කෑලි කෑලි වලට කැඩලා ගිය එකක්. හරිද? අන්න එහෙම මම ගැන දැනුණාට පස්සේ ඒක මට අදාළව නොවන විදිහට සිද්ධ වෙනවා කියලා දැනුණාට පස්සේ මගේ තරහකාරයාට මං හිත යවුවොත් එයාත් මොකද? එයාත් එහෙම බව දැනෙනවා. එහෙනම් එයාගේ ක්‍රියාකාරීත්වය එයාට අයිති නැති බව දැනෙනවා. ඒ කියන්නේ මොන ලක්ෂණයද? අනිත්‍ය ලක්ෂණය විතරක් නෙවෙයි අනාත්ම අනාත්ම ලක්ෂණයක් ප්‍රකට වෙනවා. ඒකත් එක්ක මොකද වෙන්නේ? මට පුද්ගල වාදයෙන් තරහ එන එක අහෝසි වෙනවද නැද්ද? නැති වෙනවා. පුද්ගල වාදයෙන් තරහ එන එක නැති වෙනවා කියන්නේ අහවල් පුද්ගලයා මේ දේ කරනවා අහවල් කෙනා ඕක ඇතුලේ ඉන්න කෙනා තමයි මේක කරන්න කියලා තමයි අපිව පරිගන්න යන්නේ. දෙන්නම් කොමන් කියලා නේද? ඈ ඇතුළේ ඉන්න කෙනා. එතකොට ඒ ඒ වැරදි අදහසින්ද අපි මේ ලෝකේ හරියට දුක් විඳිනවා. හරිද? ඒ විතරක් නෙවෙයි ඇතුළේ ඉන්න කෙනා මට ආදරේ කියලා එයාව තමයි අල්ලගන්න යන්නේ. එක්ක පලිගන්න යනවා එක්ක අල්ලගන්න යනවා. කර්මය කියන්නේ වෙලාවකට අල්ලගන්න යන කට්ටියකින් වෙලාවකට පලිගන්න යනවා. <laughs> එහෙම කියාගෙන අර එහා පැත්තේ මොකක් හරි තියෙනවා කියලා හිතාගෙන අල්ලන්න යන්නේ. හැබැයි එහෙම දැඩි අදහසකින් හිටිය කෙනාට එකපාරටම තේරෙනවා මෙතන එහෙම එකක් නෑ කියලා. එතකොට මොකද වෙන්නේ? එයාට පරිගන්න කෙනෙක් එතන නැත. එයාට ආදරය කරලා වැළඳ ගන්න කෙනෙකුත් නැහැ කියලා තේරෙනවා. අන්න ඒක තේරුණාට පස්සේ ඒ පුද්ගලයා වශයෙන් තරහක් හටගනීද? නෑ. පුද්ගලයා වශයෙන් තරහක් හටගන්නේ නැහැ. පුද්ගලයා වශයෙන් ඇලීමක් හටගන්නේ නැහැ. පුද්ගලයා වශයෙන් ආදරයක් හටගන්නේ නැහැ. එතකොට එන්නේ එහෙම වුණා කියන්නේ මොකක්ද? සමහර පුද්ගල වේශයෙන් එන සියලු කෙලස් ටික කෙලෙස් වලින් මගේ හිත පිරිසුදු වෙනවද නැද්ද? එතනින් මෙහාට එන්න බෑ මොකද ඊට කලින් මට පුද්ගල වශයෙන් එක එක කෙලෙස් ධර්මයන් තිබ්බා. දැන් මම මෙතනින් මෙහාට එනකොට මේ පුද්ගල වශයෙන් එහෙම එකක් නැහැ කියලා තේරුම් ගත්තා. නේද? තේරුම් ගත්තින්ද පුද්ගල වශයෙන් එන කෙලෙස් ටිකෙන්නේ නෑ. එන හිත පිරිසුදු වෙනවද නැද්ද? කුමන පිරිසුදු වීමක්ද මේ? දිට්ඨිය නිසා සිද්ධ වෙන නිවැරදි දැක්ම ඇති වෙලා ඇති වෙන පිරිසුදු වීමක්. ඒකට කියන එහෙනම් දිට්ඨි විසුද්ධිය කියලා. හරිද? නාම රූප පරිච්ඡේද කරගෙන ඇති කරගන්නවා විසුද්ධිය. හරිද? එහෙනම් හරි. හරිනම් හරි නේද? එහෙනම් කුමක් හෝ භාවනාවකින් අපිට යම් විශාල ප්‍රායෝගික අත්දැකීමකට යන්න පුළුවන්ද බැයිද? යන්න පුළුවන්. ඒක ඒකත් එක්ක ඇති වෙන සැනසීම අපේ පින්වත්නි අපි මේ ලෝකයේ මිනිසුත් එක්ක හැපි හැපි හැපි හැපි හරි දුකෙන් ඉන්නේ. ඕක ඇති වුණා කියලා ලෝකයේ මිනිස්සුන්ට දඬුවම් දීමක් සිද්ධ නොවී තියෙන්නේ නැහැ. බය වෙන්න දෙයක් නැහැ. හරිද? කාට හරි හයියෙන් කතා කරන්න අපිට බැරි වෙන්නේ නැහැ. නමුත් අපි අවබෝධයෙන් ජීවත් වෙනවා. ඒකින්ද ලෝකයේ தত্ত্বය තේරුම් ගන්න අවශ්‍ය කරන මානසිකාරයක් අවශ්‍ය මනසක් අවශ්‍ය සියලු සම්පත් තිබියදී හරිද සියලු සම්පත් තිබියදී ඇයි අපි මේ මුලාව කියන්නේ ඇයි අපි මේ නේද ඇයි අපි මේ දුක් විඳින්නේ කියලා තීරණයක් ගන්න. තීරණය ගන්න කියන්නේ ගෙවල් දාලා යන්න එහෙම නෙවෙයි. හරි ගෙවල් දාලා ගියත් වැඩක් වෙන්නේ නැහැ. පුද්ගලවාදයෙන් ගෙවල් ගැන මෙනෙහි කරලා අර කැලේට ගිහිල්ලා ඉන්නවා. ආරයා මොනවා කරනවද දන්නේ නැහැ, අයියෝ දන්නේ නැහැ කියලා ඒතකොට වැඩක් නැහැ. නේද? එහෙනම් ඉස්සෙල්ලා කරන්න ඕනේ මේවා නැති කරගන්න අවශ්‍ය කරන භාවනාවල් කරගන්න ඕන වැඩපිළිවෙල gedara ඉඳන්ම හදාගන්න. නේද? ඒ කියන්නේ ඉතින් ඒකින්ද අපිට පුළුවන් වෙන්න ඕනේ මේ ධර්මයේ තියෙන හාස්කම ධර්මයෙන් ලැබෙන සැනසීම සැනසීම කියලා කියනවා. අපි ඉතින් කියනවා විතරයි. නේද? මේක සාන්ත වූ සැනසීමක්. ඇයි සාන්ත වූ සැනසීමක් කියන්නේ? කෙලෙස් සම්පූර්ණයෙන්ම කැපිලා අයින් වෙන හින්දා. හරිද? එහෙනම් අපිට කතා කරගන්න පුළුවන් වෙන්න ඕනේ මේ නිවන් දකින මාර්ගය මෙන්න මේ වගේ උත්කෘෂ්ඨ මාර්ගයක්. නේද? මං අවසාන වශයෙන් ප්‍රශ්නයක් අහන්නම්. ඔය කියන විදිහට භාවනාව කරගෙන ඔය කියන විදිහට තමන්ගේ හැඟීම් වර්ධනය කරගෙන ගියොත් ඔය කියන මට්ටමට හිත අරන් යන්න පුළුවන්මද බැද්ද? මොකද කියන්නේ? ඒ ඒක කරගෙන ගියොත් ඔය කියන ප්‍රතිඵලයට ඔය කියන ඒ කියන්නේ ඔය අහෝසි වීමක් කියවනේ මං අන්තිමට. ඕක කරොත් ඒ අහෝසි වීම සිද්ධ වෙනවමද නැද්ද? වෙනවමයිද නැද්ද? වෙනවමයි. ඔන්න මම ප්‍රශ්නයක් අහනවා. දැන් කරන්න දෙයක් නැහැ. මෙතනින් නෑගෙන යහන්න වෙන්නේ. මං කියන හින්දාද කියන්නේ? පුදුම කලන්දරනේ. මන්නේ දැන් කිව්වේ. එහෙනම් මං කියන හින්දා නෙවෙයි කියන්නේ. මේ කරලාද කියන්නේ? නෑ. කරලත් නෙවෙයි. එහෙනම් වෙන කවුරු හරි කියන හින්දාත් නෙවෙයි. කරන්නත් කලින් තේරෙනවා. කරොත් වැඩේ වෙනවමයි කියලා. ඒ මොන ගුණයද ධර්මයේ තියෙන? ඒහි පස්සික ගුණය. එහෙනම් මම අපේ පින්නන්ත අයගෙන් අහනවා ධර්මය විකෘති කරනවුන්ගේ ධර්මය අල්ලන්න පුළුවන්ද බැයිද? පුළුවන්. ඔකට උත්තර බාවෙන් දෙන්නේ නැහැ. ඇයි? බලන්න ඔන්න ඔය කියන එහිපස්සික ගුණය තියෙනවද කියලා. සෝවාන් වෙච්ච පුද්ගලයන්ගෙන් අහන්න අපි ලොකු ගෞරවයක් කරමු. රහත් වෙච්ච අය ඉන්නවනම් රහත් වෙච්ච අයට අපි ගිහිල්ලා පෙරලි පෙරලි මාත් වෙන්න වඳිමු. එකතු වෙලා ඒ රහත් වෙච්ච අයට අපි අභියෝග කරමු. සියලු දෙනාට පුළුවන් නම් ඔහි කෙලෙස් අයින් කරපු ක්‍රමේ ඔන්න ඔය විදිහට එහිපස්සික කියලා දෙන්න. හරිද? කියලා දෙන්න හරිද? කොහොමද කොහොමද මේක කරේ? ඔයා බුදු වුණා නම් නේද? බුදු වෙච්ච විදිය පොඩ්ඩක් කියනවා කොහලෝ. එතකොට කියනවා මෙන්න මේක තේරෙන්නේ ක්වොන්ටම් විද්‍යාව තේරෙන අයට විතරයි. මේක තේරෙන්නේ මේ උසස් පෙළ ගණිතය කරපු අයට විතරයි. හරිද? එහෙම එකක් බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවද? නැහැ නැහැ. අපි අභියෝග කරනවා අපිට පුළුවන් කිසිම ගැටලුවක් නැතුව නිවන් දැකීම දක්වා ඔය අද අපි කතා කරපු විදිහටම ditthි විසුද්ධිය, සංකායතන විසුද්ධිය, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය, ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය, ඥාන දර්ශන විසුද්ධිය කියන මේ අපිට උරුම වෙලා තියෙන අහිංසකව තියෙන ත්‍රිපිටකය. නේද? මේක නැති වෙලා කියලා කියන්නේ මේක විකෘති වෙලා කියලා කියන්නේ. මේක තුලින් අය මේ වැහිලා තියෙන නිවන් දොර ඉවර කරන්නේ නෙවෙයි. තියෙන නිවන් දොර නේද? පෙන්වන්න පුළුවන්කම තියෙන මේ තියෙන්නේ කියලා ඒක විවර කරන්න දෙයක් නෑ. ඒක බුදුහාඳුරු විවර කරා. අය කවුරුවත් ඕක විවර කරන්න ඕනේ නෑ. ඒක වැහිලා නම් අය බුදු කෙනෙකුට අරගෙන වෙන කාටවත් විවර කරන්නත් ඒකින්ද ධර්මයේ තියෙන අභි ධර්මයේ තියෙන අභිමානයක් තියෙනවා. ඒ අභිමානය බුදුරජාන් වහන්සේ සුවාකාතෝ භගවතා ධම්මෝ නේද? ආදි වශයෙන් දේශනා කරලා තියෙන මේක සුවාකාතෝ ධර්මයක්. සම්දික්කෝ අකාලිකෝ එහිපස්සිකෝ ඕපනයිකෝ කියලා ඒ තමයි ධර්ම අභිමානය. ඒ අභිමානය අපේ ඉස්සරහ තියෙද්දි අපි මේ එක එක ඒවාට ගැති වෙන්න යන්න ඕනේ. නෑ එක එක්කෙනාගේ දේවල් ගැන වැඩිය මේ නේද දඟලන්න කටයුතු කරන්න එක එක කරන තැන් තැන් වල කරන අභියෝග බාර ගන්න යන්න ඕනෙත් නෑ මෙතන තියෙනවා පැහැදිලි අභියෝගයක් ඉතින් ඒ අභියෝගයත් එක්ක අපිට ඉස්සරහට යන්න පුළුවන් ඒක නිවැරදි ධර්මයේ තියෙද්දි මුලාවේ යායතු යායතු නැහැ එහෙනම් අපි තාමත්ම ප්‍රබල තැනකට අපිට මේ රේරුකාණේ නායක හඳුරු මාතර ඥානාරාම ස්වාමීන් වහන්සේ පානදුරයා නායුනි අරියදම්ම ස්වාමීන් වහන්සේ ආදී ස්වාමීන් වහන්සේලා එහෙනම් මහා පඬිවරු මහා සේවයක් කරපු අය මේ සියලු දෙනා මේ තියෙන වර්තමාන ත්‍රිපිටකයේ අංශු මාත්‍රයක් වෙනස් කරන්නේ නැතුව තමන්ගේ අභිවෘද්ධිය සලසා ගත්තා. ඉතින් ඒකින්ද අපිට පුළුවන්කම තියෙන්න ඕනේ මේ වගේ ධිට්ඨි සුද්ධියකටපත් වෙන්න. එහෙනම් අද පැවරුමක් තියෙනවා. දැන් කැමැත්තක් ඇති වෙන්න ඕන, ආසාවක් ඇති වෙන්න ඕන අපි එක් භාවනාවක් මූලික කරගෙන මේ ගමන යන්න ඕන කියලා. හොඳයි. හෙට දවසේ ධර්ම සාකච්ඡාවෙන් හමු වෙන්න බලාපොරොත්තු වෙමින් එහෙමනම් අපි අද දවසේ ධර්ම වැඩසටහන මෙතන නිමාවටපත් කරනවා. අද දවසේ නිවසේ ඉඳලා මේ ධර්මයේ ශ්‍රවණය කරපු ඇත්තන්ට නිවසේ ඉඳන් මේ ධර්මයේ ශ්‍රවණය කරන්න අවශ්‍ය කරන සියලු කල්යාණ මිත්‍ර සම්පත්තිය ලබා දුන්නේ මම විතරක් නෙවෙයි මේ මැදිරියට ඇවිල්ලා තමගේ දායකත්වය අරගෙන කටයුතු කරපු මේ පින්වන්ත පිරිස. ඉතින් ඒකින්ද නිවසේ ඉඳන් ධර්ම ශ්‍රවණය කරපු සියලු දෙනාම මේ පින්වන්ත පිරිස වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු අදිෂ්ඨාන කරමු. මේ ධර්ම දානමය පුණ්‍ය කර්මයේ ඒ ඇත්තන්ට උතුම් ධර්ම අවබෝධය සඳහාම වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති